අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම චිත්තජ රූප හටගනිමින් පවතිනවාද නිරන්තරයෙන්ම චිත්තජ රූප හට ගන්නවා හැබැයි අපිට ඒක ප්‍රකට නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හැම මොහොතකම සිත් උපදිනවනේ. ඒ සිත් උපදිනකොට ඒ උපදින සිත් අනුව යම් යම් චිත්තජ රූප ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අපේ ශරීරයේ යම් යම් චලනයන් සිද්ධ කරන්නට ඕන වෙනකොට තමයි ඒ සිතෙන් අතිරේක රූප උපද්දවන ආකාරය අපට ප්‍රකට වෙන්නේ. එතකොට එහෙම එහෙම නැත්නම් මේ ස්වභාවිකව කයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් අපි හිතමු ඇසිපිය හෙලීම. ඇසිපිය හෙලීම කියන එක අපි එකින් එක හිත හිතා කරනව නෙමෙයි. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට ලේ ගමනාගමනයත් එක්කලා ඇතිවන හෘද ස්පන්දනය. එතකොට මේවා අපි හිතලා කරන දේවල් නෙමෙයි. ඒ නිසා ශරීරයේ යම් යම් චලනයන් සිද්ධ වෙනවා අපි හිතන්නේ නැතුව. ඒ නිසා ඒ ඒ හැම එකක්ම චිත්තජ වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න බෑ. නමුත් අපි හිතාමතා කරන හැම චලනයකදීම චිත්තජ රූප ක්‍රියාත්මක වෙනවා. ඒවා තමයි වඩා ප්‍රකට අවස්ථා. අනිත් අවස්ථාවල චිත්තජ රූප ක්‍රියාත්මක වෙන්නේ අපි ඊට සූක්ෂම විදිහට. ඒ කියන්නේ අපිට දැන් මොකක් හරි දැන් අපි හිතමු හීනයක් අපට පේනවා කියලා. ඒ හීනයක් පේනකොටත් ඒ සිතුවිල්ලට අනුව අපේ කයේ රූප කොටාස නිර්මාණය වෙනවා. රූප කොටාස ක්‍රියාත්මක. ඒ නිසානේ පොඩි දරුවෙකුට එහෙම හීනයක් දැක්කහම සමහරට නිින්දෙන්ම මූත්‍ර පිට වෙනවා. එතකොට මේ මූත්‍ර පිටවීමේ ක්‍රියාවලියට අර ස්වභාවික සිද්ධියක් වගේම මානසික දැන් පොඩි දරුවෙකුට නම් ඒක ඒ ඉන්ද්‍රියවල දුර්වලකම නිසා හැවෙනවා කියලා හිතන. සමහරට වැඩිහිටියෙකුට එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩිහිටියෙක් නැගිටලා ඇවිදින්නට පුළුවන්. එතකොට නින්දෙදී ඊටාම සියුම් විදිහට ඒ සිත් පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් සිත්වල තියෙනවානේ අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියන. එතකොට පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන ඒවැදී ජවන් සිත් පහළ වෙන්නේ ඒ ජවන් සිත් පහළ වෙන්නේ නැති නිසා ඒවැදී ක්‍රියාවක් කරන්න බෑ. හැබැයි මහන්තාරම්මන අතිමහන්තාරම්මන කියන දෙකේදීම ජවන්සිට පහළ වෙනවා. අතිමහන්තාරම්මන தත්වෙන් මතු වුණොත් අපිට අරමුණ ඉතා ප්‍රකටයි. හැබැයි මහන්තාරම්මන தත්වෙන් පහළ අච්චර ප්‍රකට නැහැ. ප්‍රකට නැති වුණාට ජවන්සිට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක අපි සිහිනයක් දැක්කා වුණත් අර ජවන්සිට ක්‍රියාත්මක කරනකොට කය නැගිට්ටොල ඇවිද්දවන්නට පුළුවන්. ඒ වගේ අනිත් අවස්ථාවල වුණත් අපට ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට ඉතා සූක්ෂම වශයෙන් ඒ ඒ පහළ වෙන සිත්වලට අනුව සියුම් රූප කොටාෂ පහළ විය හැකි ඒක අපට ප්‍රකට වෙන්නේ නැහැ හැබැයි අර හිතාමතා කරන අංග චලනයන් වැනි දේවල් වලින් තමයි අපිට වඩාත්ම ප්‍රකට වෙන්නේ ඒ සිතින් ක්‍රියාත්මක කරන රූප කොටාෂ එහෙමයි ස්වාමින් වහන්ස වෙනත් ප්‍රශ්න නැහැ. තෙරුවන් සරණයි.